හොඳයි එහෙනම් අද දවසෙත් පැය දෙකමාරකටම කිට්ට වුණා. ඉතින් බොහෝ දෙනා බොහොම උනන්දුයෙන් අවශ්‍ය ප්‍රශ්න මතු කරන නිසා කාල වේලාව ටිකක් ඉක්මුණත් දිගට අපි සාකච්ඡාව කරගෙන ගියේ. ඉතින් අද දවසෙත් හැම දිනාම න්‍යායාත්මක සහ ප්‍රායෝගික වශයෙන් විවිධ Tamanට වගේම අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන බොහෝ දහම් ගැටලු මතු කළා. අද දවසේ අපි අමෝහය කියන චෛතසිකය ගැනයි යම් ප්‍රමාණයකට කතා කළේ. ඒතර ලබන සතියේත් අපිට හිතව කොටසක් තියෙනවා කතා කරන්න. ඉතින් අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීමෙන් ජනිත කරගත් සියලු කුසල් ඔබ අප හැම දිනාටම තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපී ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි